समन्था කතමේච භික්ඛවේ ආසවා සංවරා පහතබ්බා ඉද භික්ඛවේ 参加。 හොಂತಿ පටි සංඛායෝ නිකෝ ධාන්ද්‍රිය සංවර සංඋතෝ විහෙරති යං හිස්ස භික්ඛවේ ධාන්ද්‍රිය සංවර අසං උතස්ස විහෙරතෝ උප්පජ්ජේයං ආසවාගත පරිදාහා ඝානීන්ද්‍රිය සංවර සංඋතත් විහෙරතු එවං සතිආත්වා විගත පරිලාහන හොන්ති පටිසංඛායෝනිසු දිව්හායින්ද්‍රිය සංවර සංඋතු විහෙරති යං හිස්ස භික්ඛවේ දිව්හායින්ද්‍රිය සංවරං අතං උතස්ස විහෙරතු පජ්ජයං ආත්වා විගත පරිලාහා ජීවහා ඉන්ද්‍රිය සංවර සංඋතත් විහෙරතු ඒවං තෘතියාත්වා විගත පරිලාහාන හොන්ති පටි සංඛායෝනිසෝ කායින්ද්‍රිය සංවර සංඋතෝ විහෙරති කායි යං හිත වික්ඛවේ කායින්ද්‍රිය සංවරං අතං උත්තත් විහෙරතෝ උප්පජ්ජේයං ආසවා විගත පරිලාහා කායේන්ද්‍රිය සංවර සංතත් විහෙරතු එවං සති ආසවා විගත පරිලාහාන හොන්ති පටිසංඛායෝනිසෝ මන්ත්‍රිය සංවර සංසෝ විරති යං හිස්ත භික්ඛවේ මන්ත්‍රිය සංවරං අතං උත්තත් විහෙරතෝ උප්පජ්ජේයං ආසවා විදාත පරිලාහා මනීන්ද්‍රිය සංවර සංඋතස්ස විහෙතු ඒවංසති ආසවා විඝාත පරිලාහාන හුන්ති යං හිස්ත බික් භික්ඛවේ සංවර අතං උත්තස්ස විහෙරතු උපපජ්ජේයං ආසවා විඝාත පරිදාහා සංවර සංඋත්තස්ස විහෙරතු ඊවං සත්‍යාත්වා විඝාත පරිලාහොන්ති ඉමේ උච්ඡන්ති දික්ඛවේ ආසවා සංවරා පහතබ්බාති සංසාර දුකින් ඈතර වෙන කැමැති සදැහැති ගුණ බාර කාරුණික පින්වත් අදත් මේ සියලු ආශ්‍රවක්ෂය කරන සදහම් ප්‍රතිපදාවෙහි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවයෝ දුරු කරන පිළිවෙත පිළිබඳවයි අසා දැනගන්නට මේ හැම කෙනෙක්ගේම සූදානම බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සම්භාසව සූත්‍ර ධර්මයේ සඳහන් වෙන ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවෙහි දෙවෙනි අංකය දෙවෙනි අංගයේ හැටියටයි සංවරයෙන් පහකල යුතු ආශ්‍රව පිළිබඳව උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛායෝ නිසෝ චක්ඛු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ විතරති මේ ශාසනයේ භික්ෂුව නුවණින් යුතුව චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්නවා ඇයි චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්නේ යම් විදිහකින් යම් හිස්ස භික්ඛවේ චක්කු ඉන්ද්‍රියං අසංගතත්ත විහෙරතු යම් විදියකින් චක්කු ඉන්ද්‍රිය අසංවර වුණොත් උපදිනවා ආසවා විගාත පරිලාහා දාහ දෙවිලි සහිත ආශ්‍රවය උපදිනවා කෙලෙස් විපාක ධර්මය උපදිනවා. ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය සංවර සංඋතස්ස විහෙරතු එවං සතියාස්වා විගත පරිලාහන හොಂತಿ චක්කු ඉන්ද්‍රිය සංවර කරගත්තාම ඒබඳු දාහ දැවිලි සහිත ආශ්‍රව ක්ලේශයෝ උපදින්නේ නැහැ. මේ වගේම සෝතේන්ද්‍රය, ධානේන්ද්‍රය, ජීවාේන්ද්‍රය, කායේන්ද්‍රය, මනේන්ද්‍රය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම 6 රැක ගන්නවා, සුරක්ෂිත කර ගන්නවා, හික්මවා ගන්නවා සංවරයේ පිණිස පිළිපදිනවා නුවණින් දකිමි ආශ්‍රාක්ෂය කරන පිළිවෙතේදී ඉන්ද්‍රිය සංවරය පිළිබඳව කෙසේ අනුගමනය කළ යුතුද කියන එක දර්ශනීය පිළිබඳව අපි කතා කළ කරුණු ටික අර්ථ පරීක්ෂා කර බැලූ කෙනෙකුට අමුතුවෙන්ම කිව යුතුත් නැහැ වචන කීපයක් කියවෙනකොට එහි අරුත පැහැදිලි කරගන්න පුළුවන් වේවි. ඊට අදාළ කරුණු ටික අපි පසුවට තබනවා. අපි කාට කාටත් ප්‍රයෝජනවත් වන විදිහෙන් ඉන්ද්‍රිය සංවරය කෙසේ කළ යුතුද කියලා ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ වෙනත් වෙනත් තැන්වලදී සිදු වුණු සම්බුද්ධ දේශනාවන් පිළිබඳව කෙටි විමසා බැලීමක් කරන්නට අදහස් කරනවා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි ව්‍යංජනක් ගායි හෝති ඉන්ද්‍රිය අසංවරයේ පිළිබඳව උන්වහන්සේ දේශනා කරන්නේ ඇහෙන් රූප දැකලා නිමිති වශයෙන් කුඩා සලකුණු නිමිති වශයෙන් ගන්නවා නම් ඒ ඉන්ද්‍රිය සංවරයේ හැටියටයි අපි ඇහෙන් ඇහෙට රූප ගැටුණාම එක්කෝ ඒ සමස්ත රූපේම ලස්සනයි හොඳයි සපයි කියලා බාර ගන්නවා එහෙම නැත්නම් ඒකේ කුඩා කුඩා කොටස් කොණ්ඩේ ලස්සනයි. ඒ මූණ ලස්සනයි. ඒ ඇස් දෙක ලස්සනයි. ඇඟ ලස්සනයි. ඇඳුම ලස්සනයි. හඬ ලස්සනයි. මේ මොනවා හරි කොටසක් අවයවයක් ලස්සනයි හොඳයි සපයි කියලා ගන්නකොට අනුවේදනක්. මේ විදිහෙන් අරගත්තාම ඉන්ද්‍රියන්ගේ අසංවරයට හේතු වෙන්නේ මේක. ඒ නිමිති වශයෙන් ගත්ත අරමුණ නැවත නැවත හිතන්න වෙනවා. හිත හිතා සොයන්න වෙනවා. නැවත නැවත ආයතනයක් උපද්දවන්න වෙනවා. නැවත නැවත කෙලෙස් නාහ දෙවිලි හට ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි නානුග්ගංජනක් ගාහි නිමිති වශයෙන් නොගෙන සලකුණු වශයෙන් නොගෙන ඉන්ද්‍රිය සංවර කරගන්න. ඒ සඳහා ලොකු කුඩා කාටත් සමස්ත ප්‍රතිපදාවක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි කාට කාටත් තිබෙන සාමාන්‍ය මිනිස් ස්වභාවය තමයි ඇසට අරමුණක් ගැටුනොත් කනට නාසයට දිවට ශරීරයට මේ ආයතනයන්ට අරමුණක් ගැටුනොත් ඒ ගැටුණු අරමුණ සතුටෙන් හෝ අසතුටෙන් බාර ගන්න බව කැමැති අරමුණත් අපි බාරගෙන තියෙනවා අකමැති අරමුණත් බාරගෙන තියෙනවා මේකේ තියෙන පුදුමය මේකයි අපි හිතනවා සතුටු දේ විතරයි බාරගන්නේ කියලා. වැඩිපුර බලවත්ව බාරගෙන තියෙන සමහර වෙලාවට අසතුටු වෙච්ච අපි ඇහැට කනට නාසයට කයට දිවට සිතට දැනුණු අමිහිරි දේ මතක තියාගෙන ඉන්න. නිමිති සලකුණු මතක තියාගෙන ඉන්නවා. ඒවත් අතහැරෙන්නේ ඒවා අත්හැරෙන්නේ නැතුව ඇතුලේ තියෙනකොට මේ ගන්න ගන්න දේවල් තමයි නැවත නැවත පල් වෙවි ආශ්‍රව කියන්නේ වට ආශව කියලා කියනවා වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු බෙහෙත් වර්ග හෙලි වලන් වල දාලා පල් කරනවා. ඒ පල් කරලා පෙරා ගන්න ඒවට තමයි ආශ්‍රව ආශව කියලා කියන්නේ. විපිප්පල්යාසව බෙහෙත් වර්ග තියෙනවා ඒ වගේ පල්කන ගන්න ඒවා. මේ වගේ අපිත් ගන්න මේ ඇතුළට ගන්න නිමිති මේවා පල් වෙවි පවතිනවා. ඒවට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. වර්තමානයේ අරමුණු ගැටෙනකොට අවදි වෙන්නේ මේ පල් වෙවි තියෙන ඒවා. එනිසා අපට වැඩපිළිවෙළවල් දෙකක් තියෙනවා. එකක් ඇතුලේ තියෙන ඒවා සිඳින එක. ඇතුලේ තියෙන ආශ්‍රව සිඳින්න හදනකොට අලුතෙන් අලුතෙන් එළියෙන් ගලාගෙන එනවනම් අලුත් අලුත් ආශ්‍රව ඇතුළට එනවනම් මේ සිඳින්න යන ගමන ඉවරයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඇතුළත සිඳිනකොට පිටතින් ගලාගෙන එන එක වළක්වන්නත් ඕන. අපි ළිඳක් කිහිනකොට කොච්චර වතුර දැම්මත් ඉඳේ වතුර අඩු වෙන්නේ නැත්තම් ඔබ ටිකක් වටපිටාව හොයලා බලනවා එහෙනම් මේක නැවත වතුර ගලාගෙන එන තැනක් වෙනවා. කොහේ හරි සිදුරක් ඇති පිටතින් වතුර ගලාගෙන එන. හොයදට හොයලා බලලා පිටතින් ගලාගෙන එන වතුර පහර නතර කරලා ලිඳහිස් කරන ක්‍රියාව කළොත් ඉවත් කරන බාල්දියෙන් බාල්දියට නිදේ වතුරට වේ. ඒ වගේ මේ ලිඳහිස් කරනවා වගේ ඇතුළත රැඳුණු කෙලෙස් ආශ්‍රව හිස් කරන්න බෑ පිටතින් ගලාගෙන එනවනම් එනිසා මෙන්න මේ ඉන්ද්‍රයන් ටික යම් රැකවරණයක් පාලනයක් කරන්න වෙනවා ඒ ටික පුංචි නිදර්ශනයකින් උපමාවකින් අපි මතක් කළොත් අපි මේ ගේ මැද මේ දොර ජනෙල් ටික හැර දාලා පහනක් දැල්ලුව. ඒ පහනේ දැල්ල සෙලවෙනවා. සෙලවෙන පහනේ දැල්ලෙන් ඒ ආලෝකයෙන් වැඩක් ගන්න බෑ යමක් කියවන්න බෑ. සෙලවෙන පහන් දැල්ලෙන් ප්‍රයෝජනයක් නෑ. වැඩක් යමක් කියවන්න දකින්න බෑ. සෙලවීම නතර කළොත් නිසල වෙච්ච පහන් දැල්ලෙන් ඒ ආලෝකයෙන් වැඩක් ගන්න පුළුවන්. දැන් යම් කෙනෙකුට ආලෝකයෙන් ප්‍රයෝජනයක් ඇති බව දැනුණු වැටහුණු කෙනෙක් මේ පහනේ ආලෝකයෙන් යමක් දකින්න. වමනාව කැමැත්ත ඇත්තම් ඔහුට සිද්ධ වෙනවා මේ පහනේ දැල්ලේ සෙලවීම නතර කරගන්න. පහන සෙලවෙන බව දන්නවා නම් දකිනවා නම් ඔහු නුවණැත්තෙක් නම් සොයා බලනවා ඇයි මේ පහන ඉසල වෙන්නේ? ඇයි මේ පහන් දැල්ල ඉසල වෙන්නේ? අන්න ඔහුට හඳුනා ගන්න පුළුවන් වෙනවා මේ සුලම් නිසයි මේ පහන ඉසල වෙන්නේ. කොහෙන්ද මේ සුලම් එන්නේ? සුලම් වලක්වන්න නැතුව පහන ඉසල වීම වලක්වන්න බෑ. කොහෙන්ද මේ සුලම් හමන්නේ? වටපිට බලනකොට ඔහුට පේනවා මේ ඇරලා තියෙන දොර කවුළු මේ දොර කවුළු වලින් තමයි සුළං හමන්නේ. ඒ හැමන සුළං නිසායි පහන සෙලවෙන්නේ. සෙලවෙන නිසා යාලෝකින් වැඩක් නෑ ප්‍රයෝජනයක් ගන්න බෑ. එහෙනම් මේ පහනින් ආලෝකයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් සුළඟ වළක්වන්න. සුළඟ වළක්වන්න නම් මේ කවුළු ටික එකක් විවර කරන්න විවර වෙච්ච කවුළු ආවරණය කරන්න ඕන. කවුළු ටික වහලා දාන්න වෙනවා. දොර කවුළු ටික වහලා දාන්න වෙනවා. දොර කවුළු ටික වහනකොට හමන සුළඟ නතර වෙනවා. සුළං පහර නතර වෙනකොට පහනි දැල්ලේ සෙලවීම නතර වෙනවා. පරිසරයේ වටපිටාව ආලෝකමත් දැන් දැකිය යුක්ත දකින්න පුළුවන්. බැලිය යුත්ත බලන්න පුළුවන්. ආලෝකයෙන් වැඩක් ගන්න පුළුවන්. ඒ වගේ අපේ හිතත් චපල සිතක්. හන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං මේ හිතත් නිතරම අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට ආයතනෙන් ආයතනයට දෙදෙනී කනින බවක්, දුවන බවක් තියෙන, සෙලවෙන බවක් තියෙන. වාරිජෝව තලේකිත්වෝ ඕක මෝකත උබ්බතු. දියෙන් ගොඩදාපු මාළුවේ මැරෙන කම්ම ගැහෙන. ඒ වගේ මේ දුබල හිතක් දියෙන් ගොඩදාපු මාළුවෙක් වගේ ගැහෙනවා, සෙලවෙනවා. මේ සෙලවෙන චපල සිතෙන් ප්‍රයෝජනයක් නෑ. මේ චපල සිත මේ සෙලවෙන සිත නිසල කරන්න ඕන. නිසල කරන්න නම් අපි බලන්න ඕන ඇයි මේ සෙලවෙන්නේ? මේ හිතටත් නිරන්තරවම අරමුණු නැමැති සුලම් ගලාගෙන එනවා. ඒ අරමුණු නැමැති සුලම් නිසයි සිත සෙලවෙන්නේ. එහෙමනම් ඒ අරමුණු නැමැති සුළං හමන දොරටු ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. චක්කුද්්වාරය, සෝතද්්වාරය, ධානද්්වාරය, ජීවහාද්්වාරය, කායද්්වාරය, මනෝද්්වාරය දොරටු හයකින් හුලං හමනවා. අරමුණු නැමැති හුලං එනවා. ඒ දොරටු අසා ගන්නට ඕන, ඒ දොරටු පාලනයක් කරන්නට ඕන. මේ ටික සුරක්ෂිත කරගන්න. සිතේ නිසල බව ඇති කරගන්න නම් ඒ ටික ආවරණය කරගන්නේ නැතුව ඇතුළ නිසල කරගන්න උත්සාහ කළාට අර වතුර පහරවල් පිටතින් ලිඳට ගලාගෙන එද්දී අපි ලිඳක් ඉහින්න උත්සාහ කළොත් ඒක කොච්චර નિરර්ථක ක්‍රියාවක් වේවිද කියලා අපි දන්නවා. මහන්සිය වෙහෙස උත්සාහයේ තියෙයි. නමුත් ලිඳ හිම්මමයි වතුර ඒ ප්‍රමාණයමයි. අවශ්‍යතාවය සිද්ධ වෙලා නැහැ. හිතේ උපදනා කෙලෙස් ආශ්‍රව දුරු කරන්න බෑ, සිඳින්න බෑ. බාහිරයෙන් ගලාගෙන එන්න දොර කවුළු විවෘත කරලා තියලා නම් එනිසා ඉන්ද්‍රිය দমনයකට ඉන්ද්‍රිය සංවරයකට යන්න සිද්ධ වෙනවා සැලකිලිමත් වෙන්න වෙනවයි පිළිබඳව. එනිසා අපි ඒ ඉන්ද්‍රිය සංවරය කරගන්න හැටි සොයා බලන්න විමසා බලන්න වෙනවා. කොහොමද ඒ සංවරය කරගන්නේ? මොකක්ද ඒ සඳහා කළ යුත්තේ? අපි ජීවත් වෙන සමාජ වටපිටාව තුල අපට කොයි ප්‍රමාණයකින් කළ හැකිද අපට තියෙන සීමාව මොකක්ද? තම තමන් විසින් හඳුනාගත යුතු වෙනවා. සසර දුක දැනෙනවා නම් ඒකේ සීමාව පටු නොවෙන්නට වෙනවා. වැඩි වැඩියෙන් පුළුල් කරන්න වෙනවා. ආයතනයට සපයන ආහාර සීමා කරන්න වෙනවා. කැලේ ඉන්න කුළු හරුකුන් මෙල්ල කරන මිනිසුන් ඔවුන් කොටු කරලා කන්න නොදී බොන්න නොදී දින ගණනක් කොටු කරලා තියෙනවා. ඒ මහ භයානක නපුරු කුළුහරකුන් පවා ආහාර පාන හිඟ වෙනකොට දුබල දුරවල වෙනවා ඒ දුරවල වෙච්ච හරකුන් වයි ගමට ගෙනහැල්ලා නගුලට කරත්තෙට කමතට කුඹුරට පුරුදු පුහුණු කරන්නේ හික්මවන්න පුළුවන් වෙන්නේ රළු ගතිය අත්හැර ගත්තට පස්සේ. කැලේ ඉන්න කුළුහරක් ගෙනල්ලා කරත්ති බඳින්න බෑ. කැලේ ඉන්න කුළුහරක් අල්ලගත්ත ගමන් නගුලි බඳින්න බෑ. සමතට දාන්න බෑ. මොකද මෙල්ල කරන්නේ? මේ හිතෙනුත් කැමැති කැමැති විදිහට වැඩ ගන්න නම් මෙල්ල කරන්න වෙනවා. හිත මෙල්ල කරන්න නම් හිත ඉල්ලන හිත කැමති ආහාර පාන අඩු කරන්න වෙනවා. හිත නිතරම රූපකාමයෙන් යුක්තයි. රූප දකින්න, ශබ්ද අහන්න, ගන්ධ රස පහස ලබන්න හැමැත්තෙන් නිතරම හිත ඉන්නේ. ඒ ආහාර ඉල්ලනවා. රූප නැමැති ආහාර රූපාහාර ශබ්දාහාර ගන්ධාහාර රසාහාර පොට්ටබ්බාහාර ධම්මාහාර මේ ආහාර නිරන්තරවම අපේක්ෂාවෙන් ඉන්නවා ඉල්ලන තරමින් ආහාර සැපෙව්වොත් මේ කුළුහරකනම් দমনය කරන්න හම්බ වෙන එකක් නෑ මේ කුළුහරකක් দমনය කරගන්න නම් ඉල්ලන ඉල්ලන තරමින් මේ අරමුණු නැමැති ආහාර දෙන්න නොගොස් ඊට යම් පාලනයක් කළොත් ආහාර ලැබෙන ප්‍රමාණය අඩු කළොත් ඔබට මට පුළුවන් වේවි පහසුවෙන් මේ හිතුවක්කාර හිත දමනය කරගන්න පාලනය කරගන්න. එනිසා හිත දමනය කරගන්න පාලනය කරගන්න නම් මේ ආයතන ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ආයතනයෙන් හොයන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ අරමුණු පිළිබඳව යම් සීමා පැනවීමක් කරන්ට වෙනවා. එනිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. එහි දෝෂය වැරද්ද හඳුනාගත්ත කෙනෙක් මේ පැත්තෙන් එන අරමුණු නිසා මේ හිත කිලුටු වෙනවා නරක වෙනවා කියලා දැනගත්ත කෙනෙක්. ඒ කෙලෙසන හිත රැක ගැනීම සඳහා උත්සාහවත් වෙනවා සාමාන්‍ය දැනුම තුල. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ කළ දේශනා ක්‍රම විවිධයි. පළමු කොට උන්වහන්සේ භික්ෂූන්ට නම් දේශනා කරනවා මේ ශාසනයට එන අයට දේශනා කරනවා ධර්මයේ දැන දැකගත් අයට දේශනා කරනවා අරඤ්‍යගතෝ ආරුක්ඛ මූලගතෝ ආසුඤ්ඤාකාරගතෝ මේ ආහාර අඩු තැන් වලට යන්න කියලා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස මේ සිත සොයන අරමුණු අඩු තැන්වලට යන්න. රමණීයානි අරඤ්ඤානි යත්තචන රමතිජං මේ වගේ තැන්වලට යන්න මිනිස්සු ඇලුම් කරන තැන් නෙමෙයි මේවා. හිත හොයන දේවල් මේවා අඩුයි. ඒ තැන්වල ඒ අරමුණු අඩු වෙනකොට හිත කන්නේ. ඉතින් ඔබට ඒ කාර්යය විදිහෙන්ම කරන්න බෑ. ඒ නිසායි ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිති පන්ති ක්‍රියාට පිළිතුරු. gederin ඈත් වෙලා සත් මාසයකට දවසක් හරි ශාන්ත විවේක ඇසුරක් සොයාගෙන එන්නේ ඒ කාමාදී අරමුණු අඩු තැන් හොයාගෙන යන්නේ මෙන්න මේ උපදේශය නිසා ජීවිතේම ඒ උපදේශය පිළිපදින්න අමාරුයි මසකට දවසක්වත් කෑම දීම වළක්වනවා ඇහැ ඉල්ලන කන ඉල්ලන නාසය ඉල්ලන දිව ඉල්ලන කය ඉල්ලන අරමුණු සීමා කරනවා අපි මේ කරන්නේ ආහාර සැපේීමේ අඩුවක් ඒ ආහාර ටික සැපේ අඩු වෙනකොට ඉතියම් පාලනයක් වෙනවා ඒක විදිහක්. අනිත් පැත්තෙන් තමයි අපි හඳුනා ගන්නවා සාමාන්‍ය දහමේදී සිත රූපාදී අරමුණු හොයන්නේ හිත නිදහසේ තිබ්ව විවේකයෙන් තිබ්ව හිතට අරමුණක් දීලා ඒ අරමුණේ හිත රඳවන්න උත්සාහ කළොත් හිත විවිධ අරමුණු කරා යන ගමන යම් පහළණයක් වෙනවා. ඒ බව දන්න අපි නිරන්තරවම බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති මේ ආදී සුදුසු කමඨානක හිත පිහිටුවා ගන්නවා නිරතරවම බුදු ගුණ සිහි කර කර ඉන්නවා. මෛත්‍රිය වඩමින් ඉන්නවා. අසුභය සිහි කරමින් ඉන්නවා. මරණය සිහි කරමින් ඉන්නවා. මේ කිසියම් වූ කමඨහනක් නිතර නිතර හිතින් මෙනෙහි කරමින් ඉන්නවා. සිත කමඨහනකට තබලා තියෙන කොටත් හිතට නානාවිධ අරමුණු කරා යන්ට ඉඩක් නැහැ. එනිසා සිද්ධමණේ වෙනවා. අර මිහින්තලයේ ඉඳලා අනුරාධපුර දිසාවට දවසක් හාමුදුරු කෙනෙක් වැඩි යන්නේ මහසෑය වඳින්න. ওই කැලෑ පාර අතරින් වඩිනකොට පෙරදා රාත්‍රියේ ස්වාමියාත් එක්ක ටිකක් අඩදබරයක් වෙලා කාන්තාව තරහා වෙලා ගෙදර යන්නේ. මේ වඩින තරුණ හාමුදුරුව දැක්කා වනදහනේදී හේතනාග සිතක් පහළ වුණා. ඒ උත්සාහයට යෙදුන හාමුදුරුවන්ව කොළඹවා ගැනීම සඳහා අයියෙන් සිනහ පහළ කරලා. හාමුදුරුව හොඳ කමටහනක් වඩමින් අට්ටි සංඥාව වඩමින් උන්වහන්සේ බොහොම සිහි නුවණින් මේ ගමන වැඩි. හයියෙන් හඬ නගලා hina වෙන හඬ ඇහුණු උන්වහන්සේගේ දැස විවර වුණා. හැබැයි උන්වහන්සේට තදින් අරමුණු වෙලා තිබුණේ අර සිනහාවේ තිබිච්ච දත් ඇට ටික. දත් ටික පේනකොටම උන්වහන්සේ වඩලා තිබුණු අට්ටි සංඥාව ඇට සැකිල්ල හිම් පිටින්ම පේනවා. උන්වහන්සේට කිසිම කාමසිතක් රාගසිතක් පහළ වුණේ නෑ. උන්වහන්සේ නිහඬව ඒගේ උත්සාහයට අවනත නොවි, යටත් නොවි, වසඟ නොවි උන්වහන්සේ ඉදිරියට වැඩ. ටික දුරක් යනකොට එක්තරා පුරුෂයෙක් එනවා ස්වාමීනි මේ මගේ කාන්තාවක් ගියාද? කාන්තාවක්ද පිරිමියෙක්ද නම් දන්නේ නෑ. ඇටසැකිල්ලක් නම් ওই පැත්තට ගියා. උන්වහන්සේ කාන්තාවක්ද පිරිමියෙක්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ. උන්වහන්සේ දැනගෙන හිටියේ දැක්කේ ඇට සැකිල්ලක් විතරයි. අන්න හිත නරක් වෙන, කිලුට වෙන අරමුණු ඉදිරියේදී උන්වහන්සේට කිලුට වෙන්න නොදී හිත රැකගන්න පුළුවන් උනේ සුදුසු කමටහනක හිත පිහිටුවාගෙන හිටි නිසා. ඒ නිසා අපිටත් දවසේ කිසියම් වෙලාවක හරි හිත කිලුට වෙන අරමුණු වලට එන්න නොදී භාවනා කමඨහනක යෙදෙන්න කියලා කියන්නේ මෙන්න මේ නිසයි. එතකොට ඒක විනාඩි 5කට හරි අපි හිතේ පවිත්‍රත්වයේ ගොඩනගලා තියෙනවා. හිතේ පාරිශුද්ධිය ගොඩනගලා තියෙනවා. හිත පිරිසුදු වෙච්ච මොහොතේ කයත් වචනයත් පිරිසුදුයි. තමන්ටත් අනුන්ටත් දෙපාර්ශවයටම අහිත පිණිස හිතන සංකල්පනා නැහැ. ඒ හිතේ පහළ වෙන්නේ තමන්ටත් හිත පිණිස අනුන්ටත් හිත පිණිස තමන්ටත් අනුන්ටත් හිත පිණිස පවතින සංකල්පනා. නෙක්ඛම්මා ව්‍යාපාද අවිහිංසා සංකල්පනා. කුසල් සහගතයි. ඒ නිසා සුදුසු සුදුසු කමඨහන් වල හිත තබා ගන්න එකක් මේ කිලුටු වෙන හිත සංවර කරගන්න ඉන්ද්‍රිය අසංවර භාවයට යන්න තියෙන ඉඩ වලක්වාලන හේතුවක් වෙනවා කාට කාටත් දැනෙන විදිහෙන් කතා කරනවා. නමුත් අපිට අත්‍යවශ්‍ය තැන මෙතන නෙමෙයි. අපේ දර්ශනයට එකඟ එකතු වෙන තැන මිට වඩා වෙනස්. විතර්ක මූලස්ථානයටයි අවධානය යොමු කරන්න වෙන්නේ. ඇහැ උපන්නොත්, කන උපන්නොත්, නාසය උපන්නොත්, දිව උපන්නොත්, කය උපන්නොත්, මන ආයතනෙ උපන්නොත් උපන්නොත් මේ ආයතන අසංවර භාවයට පත් වෙනවාමයි. ඒ නිසා කෙලෙස් 1000 දැවිලි ඇති වෙන්නමයි ඉඩ තියෙන්නේ. ඒ නිසා මේවා නූපදවන්න ඕන. මේවා අසංවර නොවි පවත්වන්න ඒ සඳහා එතනමයි යොදන්න ඕන නුවණ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාප අමනාපං සෝ එවං පජානාති උප්පන්නං කෝ මේදං මනාපං උප් uppannang amanapang uppannang manapa amanapang තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාති උන්වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකු ඇහැට රූපයක් ගැටිලා මනාපය හෝ අමනාපය හෝ මනාප අමනාපය දෙකම හෝ තමා තුළ උපන් බව දකිනවා නම් යම් කෙනෙකු යමෙකු දකිනවා නම් සෝයවං පජානාති ඔහු දකිනවා නම් මට දැන් මනාපය ඉපදිලා මේ අරමුණ නිසා අමනාපයයි දැන් හටගෙන තියෙන්නේ මනාප අමනාපයෝ හටගෙන දැන් මේක හඳුනාගත්ත කෙනාට අන්න අර දර්ශනය කියන තැන ප්‍රකට කරගත්ත කෙනාට මේ උපන් මනාප අමනාපය නිසා ඇතිවෙන අසංවරය ක්ලේශ පරිධානය දෙවිලි සහිත ආස්තරව වහාම සිඳ ගන්න පුළුවන් කොච්චර ඉක්මනින්ද උම්මිලෙත්වා නිමිලෙය නිමිලෙත්වා උම්මිලෙය සේයතාපි ආනන්ද උම්මිලෙත්වා නිමිලෙය නිමිලෙත්වා උම්මිලෙය ඒව මේව කෝ ආනන්ද එවං සීගං එවං තුවතං එවං අප්පකසිරේනි uppannam manapam uppannam amanapam uppannam manapamanaapam niruccati upekasanta පියාගත් දෙක ඇස් දෙක අරින්න හැරගත් ඇස් දෙක පියාගන්න කොච්චර ස්වල්ප වේලාවක්ද යන්නේ. එවන් දීගා. ඒ තරම් ශීඝ්‍රයෙන් වේගයෙන් වහවා කල්ලොයවා එවන් අපකසිරේ. උපන් මනාපේ අමනාපේ මනාපමනාපේ දුරු කරගන්න පුළුවන් ය කියලා උන්වහන්සේ දේශනා. කොතනද ඒ තැන? සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා බලන්න කියනවා. ඒ විදිහට ආයතන හයටම පෙන්නනවා නමාගත් ආත දික් කරන්න, දික් කළාත නමා ගන්න කොච්චර වේගවත්ද, කොච්චර ඉක්මනින් පුළුවන්ද? නෙළුම් පතක රැඳි වතුර පිට බිඳ නෙළුම් කොලේ හරවනකොටම පහලට ගලාගෙන යන ප්‍රමාදයක් නෑ. ඒ වගේ ඒ තරම් ඉක්මනින් උපන් මනාපමනාපය දුරු කරන්න පුළුවන්. ජීවහග්ගේ කේලපින්දං සංයුත්තා අපකසරේන වමෙය්‍ය. දිවාගට ගත්ත කෙලපින එළියට දාන්න බලවත් පුරුෂයෙකුට ඉච්චර වෙලාවක් යන්නේ නැහැ. ඒ තරම් ඉක්මනින් මනාපමනාපය දුරු කරගන්න පුළුවන්. ඊශක පොණේ පදුමනිපත්තේ නෙළුම් පතේ රැඳිච්ච වතුර ටික කොළේ ඔසවනකොටම අනිත් පැත්තට යනවා. ඒ වගේ දින ගණනක්වත් වෙච්ච යකඩ තහඩුවකට වතුර බිඳක් දෙකක් දැමුවොත් ඒක දැවිලා පිලිස්සිලා යන්න, සිඳිලා යන්න තප්පර ගාණක්වත් යන්නේ නෑ වහා සිදෙනවා. ඒ වගේ ඉක්මනින් මේ මනාපමන අපිය දුරු කරගන්න පුළුවන්. සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා බලන්න. මොනවද සංකතයි කියලා බලන්නේ? මොනවද පටිච්ච සමුප්පන්නයි කියලා බලන්නේ? මොනවද ඕලාරිකයි කියලා බලන්නේ? කොතනද සංකත ධර්ම තියෙන්නේ? කොතනද බලන ඕලාරික ධර්මය? කොතනද පටිච්ච සමුප්පන්න ධර්මය? මෙන්න මේ ටික දැනගත්ත කෙනාට ඉන්ද්‍රිය සංවරය හොඳින් රැක ගන්න පුළුවන්. ඉන්ද්‍රිය අසංවරයට යන්න කලින් හොඳින් බලා ගන්න පුළුවන්. අපි මේ ටික කියලා දීලා තියෙන දැන් මතක් කරන්න විතරයි තියෙන්නේ. දර්ශනය කියන තැනටයි හිත බැඳෙන්න ඕනේ. මේ සියලු ප්‍රතිපදාවන් මේ දර්ශනයෙන් යුක්තයි. දස්සනේන සම්පන්නෝ දිට්ඨිං ච අනුපගම්ම සීලවා අර දෘෂ්ටියෙන් මිදුණා දර්ශනයට පැමිණ සහවස්ස දස්සන සම්පදාය දර්ශනයකින්ට පැමිණියේ දෘෂ්ටියෙන් මිදිලා දිට්ඨිං ච අනුපගම්ම සීලවා ඒ දෘෂ්ටියෙන් මිදුණු සිල්වතා දර්ශනයකින් යුක්තවයි මේ වැඩපිළිවෙල එහාට ගෙනියන්නේ ඒ දෘෂ්ටියට නොවැටෙන විදිහටයි. එනිසා මේ දර්ශනය කියපු තැන දිගින් දිගටම භාවිතා කරන්න වෙන්නේ එතනම. මේ හැම ප්‍රතිපදාවකදී. දැන් නැවත වතාවක් අපි සිහි කරලා බලමු එතන. දිට්ඨ සුත මුත විඤ්ඤාත දකින අහන දැනෙන දැනගන්න. අපි කිව්වා දැකීම දැකීමකින් අවසන් වෙනවා. ඇසීම ඇසීමකින් අවසන් වෙනවා. දැනීම දැනීමකින් අවසන් වෙනවා. දැන ගැනීම දැන ගැනීමකින් අවසන් වෙනවා. හැබැයි ඒ ටික හැම මොහොතෙම අවසන් වෙනවා. අවසන් වෙච්ච බව නොදන්න නිසා අපි දැක්ක දෙයක් ගැන හිතන බවක් තියෙනවා. ඇහුණු දේ ගැන හිතන බවක් තියෙනවා. දැනුණු දැනගත්ත දේ පිළිබඳව හිතන බවක්. අපි හිතනවා කියන අවස්ථාවට එනකොට දැක්ක ඇහුණු දැනුණු දැනගත්ත දේ නිරුද්ධ වෙලා ඉවරයි. අපි ශබ්දය ගැන හිතනකොට ශබ්දයේ ඉපද නිරුද්ධ වෙලා ඒ ඇහුණු ශබ්දය ගැන හිතන්න පටන් ගන්නකොට කනත් ශබ්දයක් සෝත විඥානයක් ස්පර්ශයක් වේදනා සංඥා චේතනා නිරුද්ධ ඒ ස්කන්ධ ඇතිකල්ලි හටගත්ත ඇසීමද නිරුද්ධයි මෙරිච්ච දෙයක් තමයි අපි හිතන්න ගන්න. මේ ඇත්ත දැක්කේ අධිගමයටපත් වෙච්ච රහත් ඵලයටපත් වෙච්ච උත්තමයන් වහන්සේ ඒද ඒ බව දැන දැක මිදුණා. මාර්ගයට පැමිණෙන කෙනා මිදුනේ නෑ දැක්කා. මෙතන මේ වැරද්ද වෙනවා කියලා දැක්කා. ඒ වැරද්ද හඳුනාගත්ත තැන තමයි දර්ශනය කියලා කිව්වේ මාර්ගය කියලා කිව්වේ. අපි ඒ ගැන දැන් සති ගණනාවක් කතා කළා. වැඩි දුර කතා කළ යුතු නෑ. තව ඉදිරියටත් ඒවා කතා වෙන්න ඉඩ තියෙන නිසා. එතකොට දැන් දැකීම කියන තැන අපි මතක් කළා උපමා නිදර්ශන ගණනාවක් අරගෙන දැකීම කියන ඵලය ලැබෙන්නේ එහෙත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශ වේදනා සංඥා චේතනා මේ ස්කන්ධ ඇති තැනකින් ස්කන්ධ ඇතිතන හටගත් දේ. පටිච්ච සමුප්පන්න ධර්මයක්. දැකීම කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මයක්. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයක්. එතකොට දැකීම කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා නම් දැකීම අපි සමාන කළ තෙලුත් තිරයක් දැල්ලක් ඇති තැනකට ගත්තා ලෝකේ කණ්ණාඩියෙන් පෙනුණු ප්‍රතිබිම්බයට සෙවණැල්ලට මේ වගේ උපමා නිදර්ශන අපි ගොඩාක් ඉදිරිපත් කළා. දැන් නැවත ඒ දහම සිහි කරලා ආලෝකයේ තෙල් වලට තිරයට දැල්ලට අයිති කියලා කිව්වොත් මෝඩයි කියලා අපි ඉගෙන ගත්තා. තේක සීනි වලට තේක වලට උණු වතුරට ඉඟුරු වලට අයිති කියලා කිව්වොත් මෝඩයි කියලා ඉගෙන ගත්තා. දැන් එහෙනම් ආ දකින්නවා කියන තැන හැට රූපයට චක්කු විඥාණයට අයිති කිව්වොත් ඒ මෝඩකම බව අපි අහගත්තා. දැන් දැකපු දෙයක් පිළිබඳව සිහි වෙනකොට මෙන්න මේ මුලාව මෙහෙම මෙතන වුණා නේද කියන දහම සිහි කළොත් දැකපු දෙයක් අරමුණු කරගෙන දැන් හිතන බවක් ඇත්නම් මේ දකින දේ දැකපු දේ හිතනවා කියන තැනට එනකොට දැකීමත් දැකීමට හේතු ධර්ම ටිකක් ඉපද නිරුද්ධ වෙලා නේද කියලා මෙරිච්ච දෙයක් නේද මේ සිහි කරන්න උපාද වය ධම්මින උපජිත්වා නිරුද්ධන්ති අනිච්ඡාවත සංඛාරා සියලු සංස්කාරයෝ අනිත්‍යයි නේද? උපාද වායේ ධම්මිනෝ ඉපදිලා නිරුද්ධ වෙලා නේද හැත් රූපියත් විඥානයත් දැකීම. උපාද වායේ ධම්මිනෝ ඉපදිලා වැය වෙනව නේද? මෙන්න මේ ටික දැම්මොත් දැක්කොත් ඒ සංූප සමෝසති. නිවීමේ සැපේතන නේද තියෙන්නේ? එතනින් එහාට ආයතනයේ පවත්වන්න ඉඩක් නැහැ. අනේන්ද්‍රිය අසංවරය, මනේන්ද්‍රිය අසංවරය, නතර වුණා. ඒ අසංවරයේ සිඳෙනකොටම ඇත්ත දැකීමෙන් සෙසු ඉන්ද්‍රියන් අසංවර වෙන්න තිබිච්ච විටත් වැළපුණා. ඒ හිතලා දැක්ක දෙයක් ගැන හිතලා ඒද හිතපු දේ දකින්න ඒ හිතපු දේ දකින්න බලන්න යන්න කය අවදි කරවන්න පුළුවන්. කය නැගිට්ටුවාගෙන ඒ රූපේ දකින්න හොයාගෙන යයි ඇහැ උපද්දවයි. දැන් කයත් ඇහැ අසංවරයට ගිය මන ඉන්ද්‍රිය අසංවර වෙච්ච නිසා. මන ඉන්ද්‍රිය අසංවර වුණේ දකින හන දැනෙන දැනගන්න තේ හේතුවට අයිති කියලා වරදවා ගත්ත නිසා විද්‍යාව නිසා. අවිද්‍යාව දුරු කරන ප්‍රතිපදාව විද්‍යාව යාලෝකයේ තුල අපි දැක්කොත් ඇත්ත ඇති සැටියෙන් අසංවර වෙන ඉන්ද්‍රිය ඒ මොහොතේම සංවර වෙනවා. ඒ මොහොතේම ඊට ආහාර නැතුව යන්න ඉදිරියට යන්න බෑ ආහාර නේද. මෙහි ඉපදලා නිරුද්ධ වෙලා මැරිච්ච කෙනෙක් ගැනයි මේ හිතන්නේ මැරිලා දැන්. මරණය දැක්ක ගමම්ම ඉපද මැරිච්ච බව දැකීම අවසන් බව සිහි කිරීම මාත්‍රයේ විතරයි යොණ කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරයට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දක්වනවා ගවරලක් දක්වාගෙන යන ගොපොල්ලෙක් ගොවි බිම් හරහා යන මේ ගොපොල්ලා ගවයෝගෙන හරි සැලකිලිමත් වෙන්න ඕන ගවියෝ පැනපු පැනපු පැත්තෙන් ගොයම කාලා දාන්න පුළුවන්. හිමිකරුවෝ පහර දෙන්න පුළුවන්. දඬුවම් පමුණවන්න පුළුවන්. වන්දි ඉල්ලන්න පුළුවන්. නින්දා පහස් කරන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමින් ගවියෝ ටික දක්වගෙන යන්නේ. එහෙත් ඒ ගොයම කපා පාගා ගත්ත දවසට ඒ බිමේ ගවයන් හසුරවන්න ගොපොල්ලන්ට එච්චර වෙහෙසක් නැහැ. මෙන්න මේ මේ මේ සීමාවේ ගවයෝ ඉන්නවා කියන සංඥා මාත්‍රේ විතරයි ඕන කරන්නේ. ඒ වගේ අපි හඳුනාගත්තාම ඉන්ද්‍රිය අසංවර වෙන්නේ මෙන්න මෙතනින්. විතර්කත් මූලස්ථානයේ මෙතන. විතර්ක මූලයේ මෙතන මෙන්න මෙතන වැරදුනොත් තමයි මේ විතර්කය හිතන බව එන්නේ. එතන රැවටුනොත් තමයි මේ ඉන්ද්‍රිය සංවරයට යන්නේ ඉන්ද්‍රිය අවදි වෙන්නේ. ඒ නිසා මෙතනින් නුවණ මෙතන නුවණ යොදාගෙන මෙතන සංවර කරගත්තොත් මෙහෙට යන්න නොදී ඉන්ද්‍රිය සංවර වෙන්න නොදී මෙතන රැකගත්තොත් චක්කු ඉන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති යං හිස්ස භික්ඛවේ චක්කු ඉන්ද්‍රිය සංවරං සංවරං අසංගතස්ස විහෙරතෝ එවං උපජ්ජයුං ආස්වාවිත දැන් ආසව විඝාත පරිලාහ උපදින්නේ නෑ ඉන්ද්‍රිය සංවර කරගත් නිසා සංවර වුණු නිසා මේ විදිහෙන් ආයතන 6ම යං හිස්ස භික්ඛවේ සංවර සංමුත සංවර අසංගුතස්ස විහරතෝ උපජ්ජේ යුම්නා ස්වාවිදාත අසංවර වුණොත් ආශ්‍රෝදාහ දෙවිලි උපදිනවා සංවර කරගත්තොත් දාහ දෙවිලි උපදින්නේ නෑ ආශ්‍රව කෙලිස් උපදින්නේ නෑ එහෙනම් දැන් අපිට මුලින් අපි කතා කළ පුද්ගල භාවයේ තුල මම සත්ව පුද්ගල භාවය තුල මගේ හිත කෙලෙසෙනවා කෙලෙසෙන හිත වළක්වා ගන්න ඕන කියලා ඒ ආත්ම පුද්ගල පදනම මත ආයතන দমনය කරගන්න උත්සාහවත් වෙන හැටිත් අපි කතා කළා ඒ ආත්ම පුද්ගල භාවයට නොයැටීම දිට්ඨිංචානුපගම මම කියන සංකල්පයට නොයැටීම ඉන්ද්‍රිය සංවරයට යන හැටිත් අපි මේ කතා කළා මම කියන සත්පුත්තලාත්ම සංකල්පයට නොඇටීම. දකිනහන දැනෙන දැනගන්න තැනින්ම අපි දැනට ඉන්න ස්වභාවය තුළ මේ දැකන අහන දැනෙන දැනගන්න දේ තුළ මුලාවට යනවා. මුලාවට ගිහිල්ලයි අපි තේරුම් ගන්නේ වැරදිලා කියලා. දැන් වැරදුනා මෙතන වැරදුනේ මෙන්න මෙතනයි කියලා වැරදිච්ච තැන හොයනකොට දැකීම මේ හේතු ඇති කල්ලි මේ හේතු නැති වෙනකොට දක්වීම අවශ්‍යයි. අහන දැනෙන දැනගන්නේ මේ හේතු ඇති කල්ලි මේ හේතු නැති කල්ලි මේ හටගත් ධර්මයෝද නිරුද්ධයි කියලා ආපස්සට බලන්න පුළුවන් වෙච්ච හැටි ඉදිරියට තව නූපන් ආශ්‍රව උපදින්න උපන් ආශ්‍රව වැඩෙන්න අනුප්පන්නෝ කාමාසවෝ නෝපජ්ජති උප්පන්නෝ කාමාසවෝ පහියති නූපන් කාමාශ්‍රවය නූපදිනවා උපන් කාමාශ්‍රවයක් වෙල යනවා අනුපන්නෝවා භවාසෝ නොඋපජ්ජති උපන්නෝවා භවාසෝ පහියති නූපන් භවාශ්‍රවය උපදින්නේ නැහැ උපන් භවාශ්‍රවයක් දුර වෙලයි අනුපන්නෝ අවිජ්ජාසෝන උපජ්ජති උපන්නෝ අවිජ්ජාසවෝ පහියති නූපන්න අවිද්‍යාශ්‍රවය නූපදීවි උපන්න අවිද්‍යාශ්‍රවයක් රුවෙලයා හැබැයි අපි දකින්න හර දැනෙන දැන දැනගන්න තැනත් වැරදිලා ඊට මෙහාත් වරද්ද ගත්තොත් හඳුනගන්න බැරි වුණොත් වැරදිලා හරි. වැරදින එක ස්වභාවය. නොවැරදී ඉන්න පුළුවන් කමක් නැහැ. වරදින්න නැතුව ඉන්නේ රහතන් වහන්සේ දිත්තේ දිත්ත මත්තන් තේසුත මත්තන් උතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤා මේ ප්‍රතිපදාවේ සිටීමේ අවසාන ප්‍රතිඵලය වෙනවා වරදින්නෙම නැතුව ඉන්න. ඇත්ත ඇති සැටියෙන්ම දක්නවා. හට ගන්න තැනම දකින්න. ඔබට මට එහෙම කරන්න බෑ. දැකීම ඇසීම දැනීම දැන ගැනීම ඔස්සේ මේ සිදුවෙන සිදුවීම මුලා වෙලා වැරදිලා දැක්ක දේවල් අහපු දේවල් දැනුණු දේවල් දැනගත්ත දේවල් හිතන්න පටන් ගන්නවා හොයන්න පටන් ගන්නවා එතනදී හරි හඳුනා ගන්න ඕන අට ධර්මයේ එකයි නුවණ යෙදෙන්නේ එහෙමයි වැරදිලා නේද මේ ධර්මයේ ඇත්ත යථාර්ථයේ හටගත් දේ හටගත් නැසෙනවා නේද? එහෙනම් දැකපු දෙයක් ගැන හිතනවා නම් මේ වැරදි දෘෂ්ටියකට වැටිලා නේද? අන්න දෘෂ්ටියෙන් මිදෙනවා දිට්ඨිං චානුපගම්ම. දෘෂ්ටියෙන් මිදෙමින් සිල්වතා දර්ශනයෙන් යුක්ත වෙනවා. මෙතන ඇත්ත මෙතන නේද? මේ හේතු ඇති කල්හි හටගන්නේ මේ හේතු නැති වෙනකොට නැති වෙනවනේ. අන්න සංකත ධර්ම අහුවෙලා. පටිච්ච සමුප්පන්න බව හමු වෙලා. ඕලාරික බව කොතනද කියලා හසු වෙලා. මේ ධහම සිහි කරන මාත්‍රයකින් මේ ගවයෝ මේ සීමාවේ ඉන්නවා කියලා සිහි කිරීම මාත්‍රේ පමණයි ඕන කරන්නේ. වැරදුනත් කොටේක් වැරදිලා නේද මෙතන නේද වැරදුනේ කියලා වැරදුණු තැන සිහි කිරීම මාත්‍රේ විතරයි අවශ්‍ය කරන්නේ. කලක් ඒ ඔස්සේ අපි නුවණ මෙහෙවවා කටයුතු කළොත් එනිසා බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය පිණිස මෙන්න මේ ප්‍රතිපදාව දේශනා කළ දර්ශනයට අනුතුරුව එතනදි දර්ශනයමයි භාවිතාවට ගන්න ඉන්ද්‍රිය සංවරය පිණිස ඒ දර්ශනයෙන් යුක්තව දෘෂ්ටියට නොඇටි දර්ශනයෙන් යුක්තව ඉන්ද්‍රිය සංවරයෙන් සිල්වත් වෙන්න පුළුවන් කෙනා තමයි කාමේසු විනීයගේ දම් මේ කාම ලෝකයෙන් මිදලා ඉවත් වෙලා යන්නේ. නැවත ගර්භවාසයකට නොඑන්නේ. එතන දර්ශනයකින් යුක්ත වෙන්න බැරි වුණත් එතන නොදකින කෙනෙක් හරි මේ හිත අසංවර වෙනවා මේ අරමුණු ඉදිරියේ. ඒ නිසා මම මේ හිත කෙලෙසන කිලුට වෙන හිතකින් මේ බඳු දහමක් දකින්න බෑ. ඒ නිසා මම මේ ඇසට එන කනට එන අරමුණු අඩු කරගන්න ඕන කියලා යම් කමඨානක හිත පිහිටවාගෙන සුදුසු පරිසරයල් සොයාගෙන ප්‍රතිරූපදේශ වාසී සුදුසු තැන් සොයාගෙන වෙසෙනවා නම් එයා පුණ්‍යවන්තයෙක් පුණ්‍ය ප්‍රතිපදාව යෙදෙන කෙනෙක් වෙනවා ඉතින් අපි මේ දෙකෙන් එක තැනකවත් ඉන්න ඕන. ජීවිත වාසනාවන්ත වෙන්නේ ලස්සන වෙන්නේ එතකොටයි. එනිසා මෙන්න මේ දර්ශනයෙන් යුක්ත කෙනා හඳුනා ගන්නවා මෙන්න මෙහෙම. තව ක්‍රමයක් තියෙනවා. මේ ආශ්‍රව ගෙවන්න නම් කල යුතු ක්‍රම වැඩ දෙකක් නෑ. එකයි තියෙන්නේ. මේ දකින හන දැනෙන දැනගන්න ධර්මියෝ නුවණින් ඒ ඒ තැනම දැකිය යුතුයි. දකිනින් නූපන් ආශ්‍රව නූපදින්න උපන් ආශ්‍රව වැඩෙන්න නොදී නූපන් ආශ්‍රව නූපදවමින් උපන් ආශ්‍රවයක් ගෙවා දැමිය යුතුයි කියන තමයි දකින්නේ. දැන් යාට තේරෙනවා මට මෙතන ඉන්න බෑනුවනේ. මුලාවටපත් වෙනවා විද්‍යාව බලවත්. වැහිලා අරමුණෙහි මුලා වෙලා අරමුණු හිතන හොයන බවක් තියෙනවා. හිත කෙලෙසෙන බවක් තියෙනවනේ උපන්නාසරෝ උපදින බවක් තියෙන උපන්නාසරෝ වැඩෙන බවක් තියෙනවා. ඒත් මම මෙතන හදාගන්නවා. මෙතන නුවණින් ඉන්න මට නුවණ මදි. අප්‍රමාදයේ ගුණය මගේ මදි. ඒ නිසා මම මේ ඉන්ද්‍රිය দমনයේ පිණිස සුදුසු කමඨහනක හිත තියලා සමත කමඨහනක මං හිත තියලා ගොඩක් එනේන අරමුණු ගැන හිතන්න තරම් මට ශක්තියක් නැහැ. මං එක අරමුණක හිත තියලා හිත වඩලා හිතේ නිසල බව ඇති කරගෙන මම මේ ඇත්ත ඇති සැටියෙන් දැකලා ආශ්‍රව ගෙවා ගන්නවා කියලා නුවණ ඇතුව පන්න පුළුවන් සමතකමට ආනකට ආනාපාන සතිය මෛත්‍රී බුදු ගුණ කායගත සති මරණ සති දේවානුස්සති චාගානුස්සති මේ ඕනම කමඨහනකට හිත තබලා හිත වඩලා හිත නිසල කරමින් නිසල වෙන හිතින් බලනවා ආශ්‍රවක්ෂය වෙන විදිහට ditta සුතමක වෙන්නේ බලලා කෙනෙකුට ආශ්‍රවක්ෂය කරගෙන මිදෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් මෙන්න මේ සුදුසු කැමැති ක්‍රමයකින් තමන්ට දැනෙන වැටහෙන ක්‍රමයෙන් මේ යම් තැනකින් අපේ ඉන්ද්‍රිය සංවරය පිණිස කටයුතු කරන්න කියන ඉගැන්වීමයි එදා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඔබත් මමත් මෙහැ නිසා කන නිසා දිවනාසේ කය සිත නිසා උපදින මේ ආශ්‍රව නූපන් ආශ්‍රව නූපදවන්න උපන් ආශ්‍රවයන් දුරු කරලා දාන්න නූපන් ආශ්‍රවේ නූපදවන්න උපන් ආශ්‍රවේ ගෙවලා දාන්න මේ කියන ඉන්ද්‍රිය සංවරය ගැන අවධානය යොමු කරලා දර්ශනීය පෙරටුවෙහි තබාගෙන සම්මාදිට්ඨිය පෙරටුව තබාගෙන මේ ධම ප්‍රායෝගිකව හදාරන්නට ඔබ හැම දිනාටම ශක්තිය භාග්‍ය වාසනාව සසර පාරමී ගුණ මතු වේවා අප්‍රමාදී ගුණ පහළ වේවා නුවණින් දැකිය යුතු ධම දකිනින් ආශ්‍රක්ෂයේ වාගෙන මේ ජීවිතේම වහවහාම සසර දුක්ගින නිමා වේවා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං ධර්මසෝතානි සම්බලෙන් මෙතුමින් අද දවසේදී අපි රැස් කරගත් මේ උදාාර කුසල පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාටම හැදුවැඩි ගුරු දෙමාපියන්ටත් සියලු ලෝ සතුන්ටත් සත්‍ය කල්යාණ මිත්‍රයන්ටත් උපකාරක ප්‍රස්ථායක හැමතත් මේ ජීවිතේම වහවහාම ගෞතම සසුනේම සසර දුක් ගෙවා ලබන තුන් නිර්වාණ ආභෝධ පිණිස ධර්මයේ විශ්වාසය මතු බුදු වෙන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේසා නිසාති ශාසනා උපාරික සිල් දෙවියන්ටත් වේවා දිව ඉසුරු වැඩි දියුණු වේවා අපි හැම දිනාම ඉන්නේ මේ පරලෝකීය සකල ඥාති වර්ගයාටත් මේ ස්ථාන ගොඩනගී මේ ඥාති වර්ගයාටත් සංසාරගත ජීවිතයි සිද්ධාත් මේ පින්වත්පත් වේවා සතර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා නිත්‍ය සංකාරකම් ඔබ අප හැම දිනාටත් හැටි වැඩි ගුරු දිනා පිය දුරා දරුවන් ආදී පවුලේ සම්පූර්ණ දිනාටත් සියලු සතුන්ට සපත ශාන්තිය සහනය කරන පිළ නිරෝගී සම්පත්තිය සිර ජීවනයේ ලැබ ඒ උතුම් නිරෝගී බව තව තවත් සසුන් මඟ සඳහාම යොදවා ගනිමින් භවනාක්ෂය කෙලස් ගිනි නිවන ඒ උතුම් ප්‍රතිපදාවටපත් වූ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් තව තවත් යෙමීමෙන් සසර දුක් ගෙවා ලබන නිවානාම භෝගී අපි අභිවාදන සීනිත් චන්වන්තා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවං සංගලං ආයුරාෝග්‍ය සම්පත්ති සබ්ද සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්බුද්ධි Thank you. ධර්මානුශාසනා කරපු දේශකයන්න් වහන්සේ මරදම් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ